උතුම් දේ ලියවෝ ගෞරව සම්ප්‍රයුක්ත වෙති. එවන් දේ කියවෝ ලොව දිනන්නෝ වෙති. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ. මීට ටික කලකට පෙර කාව්‍ය කෘතියක් පළ වුණා. 60 වත්තේ මග්දලේනා කියලා. ඒ කාව්‍ය සංග්‍රහය පළ කළේ සෞම්‍ය සඳුරුවන් ලියනී කියන තරුණ කවියා. ඒ කවියගේ අලුත් කාව්‍ය සංග්‍රහය අපිට ලැබුණා කියවන්න. අද පෙරවදනින් අපි ඒ සෞම්‍ය සඳුරන් ලීනගේ තරුණ කවියගේ අලුත් කවි පොත තමයි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කාව්‍ය සංග්‍රහයේ නම නුඹ නොයේ නම් කියන්න. අමුතු නමක්. මේකේ සෞම්‍ය කවියා මෙන්න මෙහෙම වචනයක් කියනවා. වචනයක් නමින් තමයි මේ හැඳින්වීම දීලා තියෙන්නේ. එහෙම පසුබිමක වුණත් කලින් යමක් කියලා. 2013 අවුරුද්දේ මුද්‍රණය වුණු මගේ මුල්ම කවි පොත. හැටේවත්තේ මග්දලේනා ගැන ගොඩක් අය ගොඩක් දේවල් කතා කළා කියලා ඔහු සඳහන් කරනවා මේ වචනයක් පෙරවදනේ. ඒ යෝජනා වගේම චෝදනාත් එතන තිබුණා. ඒ හැම ප්‍රතිචාරයකටම ඔබට ගොඩක් ස්තුතියි. ඒ වගේම පහුගිය අවුරුදු 3 ඇතුළත එහෙම ප්‍රතිචාර දක්වපු වැඩි දෙනෙක් අහපු දෙයක් තමයි ඊළඟට මොකද වෙන්නේ කියන කාරණේ. ඇත්තටම ඒකට පිළිතුරක් දෙන්න ගත වුණු කාලය අඩුද වැඩිද කියන්න මම දන්නේ නැහැ. මොකද කවි පොත් ගොඩක් ලියපු කවියෙක් වෙන්න මට කවදාවත් ඕනුනේ නැති නිසා. මගේ හිත යොමු වුණේ ඔහු ඒ වචනයක් කියන පෙරවදනෙන් කියපු ඒ කාරණා අතරේ අන්න ඒ කියවනට. මොකද කවියෙක් කවි පොත් ගොඩක් ලියපු කවියෙක් වෙන්න මට කවදාවත් ඕනුනේ නැති නිසා. පහුගිය දවස්වල මම මේ මේ පොත්පත් ගන්න මේ වැඩසටහන කරන නිසා බොහෝ අවස්ථාවල් වල කාව්‍ය සංග්‍රහයන් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනවා. සමහර කවි පොත් යොනකොට අපිට හිතෙනවා ඒ කවි එකතු කරලා තියෙන කවි තව හුඟක් හොඳට දියුණු කරලා ප්‍රකාශයටපත් කරා නම් හොඳයි කියලා. මොකද හුඟක් අය ඉන්නවා මේ ලියන කවි බොහොම ඉක්මනට පළ කරගන්න ආශාවෙන් ඉන්නේ. ඒ ආශාව වැරද්දකුත් නැහැ. නමුත් ඒක මේ කොච්චර දුරට ඵලදායකද කියන එකයි ප්‍රශ්නේ. ඉතින් මේ සෞම්‍ය සඳුරුවන් ලියනගේ කවිය ගැන මට හිතුනේ ඔහු කවි ලියන්නේ යම්කිසි අවබෝධයක් ඇතිව බවයි. ඉතින් අපි කතා කළා සෞම්‍යට එන්න කියලා පිළිබඳව. ඔහු ඇවිල්ලා ඉන්නවා. ඔබේ මේ නුඹ නොයේ නම් කියන්න කියන කවි පොතේ ඔබේ වචනයක් කියන පෙරවදනේ මම අර කියපු කාරණේ කියලා දෙනවා නේද? මොකද එහෙම කියන්න හේතුව? ඇත්තටම මුලින්ම ඒ ගැන කියන්න කලින් ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔබතුමාට මොකද මම වගේ ආධුනිකයෙකුට මේ වැඩසටහනට කතා කරලා මේ ඒ දීපු ගෞරවය සම්බන්ධයෙන් ගොඩක් ස්තුතියි ඔබතුමාට සහ නිෂ්පාදන කටයුතු කරන සියලන්ටම. ඒ කාරණේදී මට කියන්න ඕනුනේ දැන් ඔබතුමාම ඒකේ ටිකක් දිගුවක් ගත්තා. ඒ කියන්නේ අපි ලියන හැමදේම මිනිස්සු කියවනවා නම් ඒ ලියන දේවල් වලට මිනිස්සු ආදරය කරනවා නම් ඒ දේවල් එක මිනිස්සු බැඳෙනවා නම් අපි හරි කැමතියි. හැබැයි අපි ඒ ආසාව මැත්තේම ලියන්න ගියොතින් මං හිතන්නේ නෑ එතනින් අපි ඒක හරහා ඉවසීම නැති කරගත්තොත් එතනින් එහාට හොඳ නිර්මාණයක් බිහි වෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි. මොකද අපි ඒක ඇතුළෙත් අපි තරඟයකට වැටෙනවා නම් ඒක ඇතුළෙත් අපි රේස් එකක් දුවනවා නම් මම හිතන්නේ එතන මේ නිවිහැනහිල්ල කියවන්න දෙයක් ඉතුරු වෙයි කියලා. ඉතින් මට ඕන උනේ නැහැ මම කවි පොත් මෙච්චරක් ලියලා තියෙනවා කියලා එහෙම කියන්න මගේ ඒ ලේඛනය වැඩි කරගන්න උවමනාවක් තිබුණේ නැහැ. මට දැනෙන දේ මට තවත් කෙනෙක් එක්ක කියන්න ඕන වෙන මොහොතක් තියෙනවා. අන්න ඒ මොහොත තමයි මම මගේ අතින් මම හිතන්නේ කවියක් ලියවෙන්නේ. මොකද ඕකට මේ හොඳ උදාහරණයක් මේ ළඟදි මම දැක්කා අපේ මේ මගේ પરම්පරාවට කලින් પરම්පරාවේ අතිදක්ෂ කවියෙක් මංජුල වෙලිවර්ධන. එයා එයාගේ පොතක පෙරවදනක ලියලා තියපු කතාවක් මම දැක්කා. එයාගෙන් අහනවා එක වෙලාවක මේ කවුරු හෝ මාධ්‍යවේදියෙක් හරි කවුරු හරි කෙනෙක් අහනවා නූතන කවිය කියන්නේ මොකක්ද ඔබට දැනෙන විදිහට. එතකොට මංජුල වෙලිවර්ධන ඒකට උත්තරයක් දෙනවා. ඒක මොකක් වුණත් කමක් නැහැ. හැබැයි එතන කවිය තියෙන්න ඕනේ. කවිය කියන්නේ මොකද්ද කියලා අහුවාම ඔහු දෙන උත්තරය ඒක. මගේ උත්තරය ඊට ගොඩාක් කිට්ටුවෙන් යන එකක්. ඒ කියන්නේ අපි ලියන දේ මොකක් වුණත් කමක් නැහැ. ඒක ඇතුලේ අපි ඉන්න ඕනේ. ඒක ඇතුලේ අපේ ආත්ම ප්‍රකාශනයක් තියෙන්න ඕනේ. මං හිතන්නේ අර වගේ මේ මේ එකක් ඉවර වෙනකොට එකක් කවි ලිවීම ඇතුලේ මේ ඒ අවංක ප්‍රකාශනය සිද්ධ වෙනවා කියලා. ඔන්න ඕක තමයි මට ওই කාර්මයේ සම්බන්ධයෙන් කියන්න තියෙන සංක්ෂිප්ත අදහස. ඔව් දැන් සමහර පංකුර ලේඛකයෝ සාහිත්‍යකරුවෝ නිර්මාණකරණය පටන් ගන්නේ කෙටි කතා වලින්. සමහරු නව කතාවෙන්ම පටන් ගන්න අය ඉන්නවා. සමහර කවි. දැන් ඔබ නිර්මාණකරණය පටන් ගන්න තියෙන්නේ කවි. මීට කලින් වෙනත් නිර්මාණ මාධ්‍යයක් නැහැ. ඔස්සේ ගිහිල්ලා නැහැ නේද? කවියෙන් පටන් ගන්න තියෙන්නේ. මොකද මේ කවියට ඔබගේ ඒ ඇල්ම ඇති උනේ කොහොමද? ඒක මම හිතන්නේ මේ මගේ පුංචි කාලේ ඉඳලම මම ගොඩක් ඇබ්බැහි වෙච්ච කියවන්නෙක්. ගොඩක්ම මට මතක කාලේ ඉඳලම මම සහ මගේ අම්මා පොත් කියවීම සම්බන්ධයෙන් ගොඩක් ලොකු කතා බහක් තිබුණා අපි දෙන්න අතර. ඉතින් ඒ කාලේ ඉඳලම මම කියවපු දේවල් ඇතුලේ සමහර විට මට හිතෙන්නේ නැති මේ මට කියන්න තියෙන දේ කියන්න පුළුවන් හොඳම විදිය කවිය කියලා මට හිතෙන්නේ නැති එතන ඉඳලා මම කවි ලියන්න පටන් ගත්ත වෙන්නත් පුළුවන්. කවිය ගැන ආශාවක් එහෙම නැත්නම් මේ මේ උනන්දුවක් කවුරු හරි ඇති කළාද මම හිතන්නේ එහෙම මේ විශේෂයෙන් උනන්දුවක් ඇති කළා කියලා කියන්නත් බෑ මම හිතන්නේ කිබේම මේ මම කවි කෙටි කතා නව කතා එහෙම නැත්නම් වෙනත් විෂයන් සම්බන්ධයෙන් ලියවුණු පොත් පවා ભેදයකින් තොරව කියවන කෙනෙක් ගොඩක් වෙලාවට මට අතට අහුවෙන හැමදේම මම කියවනවා ඒව ඇතුලේ මම හිතන්නේ මට වඩාත්ම මේ දැනෙච්ච තැනක් තමයි මම කියවපු කවි පොත්. ඒකත් එක්කම මේ දැන් අනිත් හැම කලාවක් එක්කම බැඳිච්ච මොකක්ද සම්බන්ධයක් තියෙනවා කවියත් එක්ක. ඒ කියන්නේ දැන් අපි ග්‍රීක සාහිත්‍ය වගේ ගත්තත් එහෙම නැත්නම් මේ මේ ලංකාවේ සහ පෙරදිග මේ සාහිත්‍ය ශානරෙන් ගත්තත් ඒව ඇතුළෙත් මේ කවියට තියෙනවා ලොකු තැනක්. ඒ කියන්නේ හැම කලාවක් ඇතුළෙම යටින් මට දැනෙනවා ඒක ඇතුළේ කවිය කියන එක තියෙනවා කියලා අපිට පේන්න හෝ නොපෙනෙන්න. මම හිතන්නේ ඕකත් හේතුවක් වෙන්න ඇති මේ මට වඩාත් කවිය දැනෙන්න. කොහොම වුණත් මම දන්නේ නැහැ මම ඇයි කවි ලියන්නේ වෙන කලා මාධ්‍යයක නිරත නොවි වෙන මේ ලිවීමක් වෙනකොට මම කවිය තෝරගත්තේ ඇයි කියන්න නිශ්චිත උත්තරයක් මට නැහැ. සමහරවිට ඔක්කොම එකතු වෙලා හැදිච්ච උත්තරයක් එතන ඇත්තේ. ඔව්ද අපේ සම්භාව්‍ය සාහිත්‍යයේ 2500 ගානක ඉතිහාසයක් තියෙන දියුණු සාහිත්‍යික භාෂාවක් උරුම වෙච්ච සංස්කෘතියක් අපිට තියෙන්නේ. 2500 ගානක් තිස්සේ දියුණු වෙච්ච සාහිත්‍යික භාෂාවක්. නිකන් කතා කරන භාෂාවක් නෙමෙයි සාහිත්‍යික භාෂාවක්. ඒකෝට ඒ භාෂාවෙන් බිහි වෙච්ච ගද්‍ය පද දෙකම තියෙනවා. කාව්‍ය සාහිත්‍යයේ තියෙනවා. ගද්දිකාවේ පද්දිකාවේ දෙකම තියෙනවා. ඒ අපේ පැරණි සම්භාව්‍ය සාහිත්‍යයේම ආශ්‍රය කරලා තියෙනවා ලෝක. ඔව් යම් තත්ත්වයකට මගේ પરම්පරාවේ අපි ඉස්කෝලේ ඉගෙන ගන්න විෂය නිර්දේශය ඇතුලේ අපිට ගොඩාක් ඔය සිංහල සම්භාව්‍ය සාහිත්‍ය වගේ දේවල් ඇසුරු කරන්න තිබුණු විදිහ අඩුයි. මොකද ඒවා පොඩක් හප්පාදු වෙමින් යන යුගයක තමයි මම මම ඉපදෙන්නේ සහ මම ඉස්කෝලේ යන්නේ ඒ ඔය ඔක්කොම කටයුතු සිද්ධ වෙන්නේ මේ අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ භාෂාව හා සාහිත්‍ය කියන කොටසට අඩු සැලකිල්ලක් දක්වමින් තියෙන කාලෙක. හැබැයි අර මං කිව්වා වගේ මං පොඩි කාලේ ඉඳලම මට තිබ්බ කියවීමේ පුරුද්දත් එක්ක මට යම් ඇසුරක් තියෙනවා මේ සාම්ප්‍රදායික කාව්‍ය සාහිත්‍යයත් එක්ක. ඊට පස්සේ ඇති වෙච්ච අපේ දැන් කොළඹ විගේ කවි ඊළඟට ආපු නිසඳේශ නාමයෙන් හඳුන්වන ඒ කාව්‍ය සම්ප්‍රදාය. ඒව මම හිතන්නේ ඔබ ආශ්‍රය කරන්නේ ඇති. මම හිතන්නේ මේ සම්භාව්‍ය සාහිත්‍යයටත් වැඩිය වැඩි අසුරක් තියෙන්නේ කොළඹ යුගයේ කවි සහ එතනින් මෙහා පැත්තේ මේ නිදහස් කවිය එක්ක ගොඩක් කිට්ටු ඇඟලුම්කම් තියෙනවා. මොකද මගේ પરම්පරාවේ ගොඩක් අය සම්බන්ධ වෙලා ඉන්නේ ඒකත් එක්ක. මේ ගොඩක් අයට කියවන්න කැමැත්තක් තියෙන්නේ නිසි මොකද මේ දැන් ඔබ හුඟක් වඩා සුහද වෙන්නේ සාහිත්‍යයේ කෙනෙක්. ඒකයිකට හේතුව. දැන් මෙන්න මෙහෙම කාරණයක් ඇන්ටන් චෙකෝව් කියන ශ්‍රේෂ්ඨ රුසියානු කටිකතාකරුවා කියලා තියෙනවා. දිගටම ආපු මුල මැද අග කියන මෝස්තරයේ සහිත කෙටි කතා රීතිය උඩු යටිගුරු කරලා පෙළලා අලුත්ම අමුතුම රීතියක් පටන් ගත්ත කෙටි කතා රීතියක් පටන් ගත්ත ලේඛක ඇන්ටන් චෙකෝව. ඔහු වරක් කියනවා නියම කෙටි කතාවක එක තැනකින් වචනයක් ගලවලා ගත්තොත් එහෙම එතනින් ලේ ගලනවා කියලා. ඒ කියන්නේ මේ ඒ තරම් ජීවිකා සමානව වචන ඇතුළත් වෙලා තියෙන යම්කිසි මාධ්‍යයක් තමයි කෙටි කතාව. දැන් ඒක කියනකොට මට හිතුණා ඒක ඊට වඩා වළංගු වෙනවා කියලා කවියට. ඔබ මොකද ගැන හිතන්නේ? ඔව් මම හිතන්නේ ඒක මේ ඉතාමත් 100%ක්ම එකඟ වෙන්න පුළුවන් අදහසක්. මොකද මේ ඔකටත්ම තව කොටසක් මම එකතු කරන්න කැමතියි. මේ කැනේඩියානු ලේඛකෙක් මට මේ වෙලාවේ හරියටම ඔහුගේ නම මතක් වෙන්නේ නැහැ. හැබැයි කැනේඩියානු ලේඛකෙක් බව මට මතකයි. ඔහු කියනවා ඔබට තියෙන්නේ ඇවිලෙමින් පවතින ජීවිතයක් නම් කවිය කියන්නේ ඒ ජීවිතයේ අලු කියලා ඔහු කියනවා එක තැනක දහසක් ප්‍රකාශ කරනවා. මම හිතන්නේ මේ කවියට අර කතාව ගොඩක් අදාළ වෙන්නේ අපි කවියට පාවිච්චි කරන්නේ අපිට තියෙන හොඳම සහ ඊට අවශ්‍යම වචන ටික විතරයි. වචන නාස්ති කරන්න නාස්ති කරන්න බෑ. මොකද දැන් අපි දකිනවා ඒක කොයිතරම් දුරකට සිද්ධ වෙනවද කියන කාරණේ අපිට මේ සමහර දේවල් දකිද්දී ප්‍රශ්නයක් තමයි. හැබැයි කවිය කියලා අපි අඳුනගන්න දේ ප්‍රබලව අපිට දැනෙන කවි හැම එකකම තියෙන ලක්ෂණයක් තමයි ඒ කවියෙන් වචන නාස්ති කරලා නැහැ. ඒ කියන්නේ වචන අතර තියෙන හිස්තෙන් පවා ඔවුන් පාවිච්චි කරන්නේ තමුන්ගේ අදහස හොඳින් පාඨකයට දෙන්න. ඒ හිස්තෙන් පුරව ගන්න ඕනේ අපි. ඉතින් එහෙම කවියට වචනයක් අයින් වුණොතින් වචනයක් ගලවලා ගත්තොතින් ඒක ලේ ගලන තුවාලයක් වෙනවා තමයි මම හිතන්නේ. ඕන ප්‍රකාශයක් ඒ කියලා දෙන විදිහ. ඔව්. මොකද මේ ඒක හරියට අංග සම්පූර්ණ මිනිස්සෙකුගෙන් අතක් පයක් ගලවනවා වගේ දෙයක්. හොඳ කවියක වචනයක් අයින් කරවතින් මම හිතන්නේ ඒ කවිය හාත්පසින්ම වෙනත් පැත්තකට යන්න පුළුවන්. ඔවගේ මේ ඒ කාව්‍ය රචනයක් තියෙනවා මේ නුඹ නොවේ නම් කියන්නේ කියන මේ අද අපි සාකච්ඡා කරන පොතේ එක තමයි. මට මේ කවිය කියවනකොට මතක් වුණා මේ බර්ටොල් බ්‍රෙෂ්ට් නාතිකරු කවියෙක්නේ. ඔහුගේ පුංචි කවියක්. ඔබ ඒක කියවලා මේක ලිව්වා කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ කවිය මට මතක් වුණා. මේකේ නම නැත්නම් මාතෘකාව පුංචි තනකොළ පඳුර. ඔබේ මේ කවිය පුංචි තනකොළ පඳුර කුළුඳුලේ පිපුම් මල වඩාගෙන නැ ඒ අතට මේ අතට පළපුරක ලී කඳුල සංගවන්න වෙරදරන වැඩි තනකොළ මැෂින් දල පහර හිස් ගැසුම් කා මියන සංහරේ සෝවිරන් දිස බලන කප්පාදු කල නොහි ඇස් අගින් හීන් කඳුලක් හෙලන දැන් මේක හොඳ නිදර්ශනය කියලා මට හිතෙනවා අර චිකෝගේ කියමනටත් දැන් මේකේ කොහෙන්වත් වචන එහා මෙහා කරන්න අමාරුයි අනිත් එක මේ ඒ ඔබ බ්‍රෙෂ් ලියලා තියෙන්නේ පොඩි පැලෑටියක් ගැන පොන්චි කටු පැලෑටියක් ගැන අනිත් ඔක්කොම ගස්වල වතුර දානවා කටු පැලෑටියක් පිපාසෙන් පෙළනවා කියන අදහස තියෙන කවියක් හරි ඔබගේ කවි සිතුවිල්ල හුඟක් දුරට ඒකට සමානයි මේ බුන්දි තනකොළ පඳුර ඒ කියන්නේ යමක් කියනවනම් හොඳයි අපේ අසන තරුණ කවියන්ට අංකුර කවියන්ට බලවත් මේ නිර්මාණය ගැන ඔබට මේ සිතුවිල්ල කොහොමද ආවේ ඒක කොහොමද මේ නිර්මාණ ක්‍රියාවලිය සිද්ධ වුනේ ඒ වදන් වේදුම් ආවේ කොහොමද ඒක පොඩ්ඩක් කාව්‍යමය භවමය අත්දැකීමක් හැටියට යම පැහැදිලිව හොඳයි තුන්ස්තනකල පඳුර කියන කවියට ප්‍රස්තුත වෙච්ච ඒ දේවල් ටික සම්බන්ධයෙන් මම ගොඩක්ම මගේ අතින් ලියුනේ මගේ කලින් ලියපු 60 වත්තේ මග්දලේන කියන පොතේ තමයි ඒ හැඟීම මට දැනෙච්ච තවත් තැන්වලදී මම ලියපු ගොඩක් කවි ඇතුළත් උනේ මේ නුඹනෝය නම් කියන්න කියන කවි පොත ඇතුලේ එහෙම කවි ටිකක් අඩුවෙන් තමයි අන්තර්ගත වුනේ කොහොමුණත් මේ මට එතනදී කියන්න ඕන වෙච්ච දේ තමයි මේ අපි මේ මනුෂ්‍යත්වයේ සම්බන්ධයෙන් අපි ඉන්න තැන සහ මොන තරම් මේ මර්ධනයන්ට ලක් වුණත් අපි කාලාන්තරයක් තිස්සේම පරිසංකරගත දේවල් තියෙනවා ඒවා නැති කරන්න ගොඩක් අය ගොඩක් උත්සාහ කළා. හැබැයි තව දුරටත් ඒවයි ශේෂයන් අපිත් එක්ක තියෙනවා. ඉතින් මේ මෙන්න මේ ගැන තමයි මට කියන්න ඕන උනේ මේ මොන තරම් මේ අපි අර කියන්නේ මේ වචනයක් තියෙන අපේ ලේ සම්බන්ධකම් ලේයින් බැඳිච්ච සම්බන්ධකම් එහෙම දේවල් ජීවිද්‍යාත්මක අර්ථයෙන් නෙමෙයි මම කියන්නේ එක විදියට හිතන પરම්පරාවක ශේෂයන් ඊළඟ પરම්පරාවට ගෙනියන්න වඩාත් යහපත් සමාජයක් උදෙසා ඒක ඊළඟ પરම්පරාවට ගෙනියන්න මොනතරම් කැපිලි කැටිලි මැද වුණත් මිනිස්සු ඉදිරිපත් වෙන ඒව පරිස්සම් කරන්න. සංකේතයක් මගින් තමයි ඒක දුනිත කරන්න හදන්නේ. දැන් මේක වාතාවක් වගේ කියන්න පුළුවන් මේක මෙහෙමයි මෙහෙමයි කියලා කියන්න පුළුවන්. නමුත් ඔබ කවියෙක් හැටියට යම් කිසි මේ සංකේතාත්මක විදිහට අපිට හිතන්න ඇරලා තියෙන්නේ නේ. කවියක උඩින්ම යම කිව්වොත් එහෙම අපිට හිතන්න ඉඩ නොදී ඒක කවියක් වෙයිද නොවේද? මම හිතන්නේ ඒක වඩාත්ම මේ ලඟ වෙන්නේ පුවත්පත් වාර්තාවකට හරි ප්‍රවෘත්ති පිටපතකට වගේ තමයි ගොඩක්ම ලඟ වෙන්නේ අපිට කියන්න තියෙන හැමදේම අපි විස්තරාත්මකව කිව්වදින්. අර මට මුලිනුත් මං කියපු අදහසක් ඇතුලේ තිබුණ දෙයක් තමයි අපිට කරන්න පුළුවන් නම් මේ වචන අතර හිස්තෙන් තියලා ඒව පුරව ගන්න වැඩේ කියවන්නාට ඉතුරු කරොත් මං හිතන්නේ ඔහු ඔය අපිට කියන්න ඕන දේ තේරුම් ගනී. අපි හිතනවා සමහර වෙලාවට මේක තේරෙයිද නැද්ද දන්නේ නැහැ වගේ අදහසකින් වෙන්න පුළුවන්. අපි කියන්න ඕන හැමදේම කියලා දානවා. මං හිතන්නේ එතන කවියක් තියෙනවා කියලා. ඔව් දැන් සමහර අය කියනවා මම දැකලා තියෙනවා මේ ඇතම් කවි විවේචනය කරනකොට මේ සමහර කවි ඔක්කොම නෙමෙයි සමහර කවි ප්‍රහේලිකා කවි. මේක මනසට වද දිදීමේකේ තීරුම් හොයන්න ඕනේ. එහෙම කවියකින් ආස්වාදය ලබන්න පුළුවන්ද? එහෙම ප්‍රශ්න කරන විචාරකෝ ඉන්නවා. මොකද ඔබ හිතන්නේ කියන්නේ? මම හිතන්නේ මේ මගේ පුද්ගලික අදහස නම් අපි ඉන්න ඕනේ මධ්‍යස්ථ තැනක. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට අපි සංකීර්ණ වෙන්න ගියොතින් ඒක ඇතුලේ අපේ දැනුම අපේ පාණ්ඩිතය පෙන්වන්න වගේ අදහසක් වෙන්න පුළුවන් එතන තියෙන්නේ අපි සංකීර්ණ වීම ඇතුලේ. එහෙම වුණොත් මම හිතන්නේ ඒකෙන් පාඨකයාට එච්චර උදව්වක් වෙන එකක් නැහැ මේ මම හිතන්නේ ඊට වැඩිය පාඨකයාට තේරෙන ඔහුට දැනෙන ඔහුට සංවේදී වෙන්න පුළුවන් තැනකට අපේ නිර්මාණය ගෙනියනවා නම් තමයි මම හිතන්නේ වඩාත් හොඳ. හැබැයි ඔතනදී සංකීර්ණ වීම කියලා මම එතනදී යෝජනා කරන්නේ නැහැ මේ අනවශ්‍ය විදිහට සරල විය යුතුයි. ඒ කියන්නේ රූපහිනී ටෙලිනාට්‍යයක් වගේ සරල විය යුතුයි කියන කාරණේ නෙමෙයි මේ මම කියන්නේ. පාඨකයාවත් ඉන්න තැනින් තවත් තැනකට ගෙනියන්න පුළුවන් විය යුතුයි. හැබැයි ඒ හැම දෙයකටම කලින් ඔහුට පැහැදිලි විය යුතුයි අපි කියන්නේ මොකද්ද කියන එක. කොහේ හරි තනක් තියෙන්න ඕන අපිට ඒක පිහිට කරගෙන ඒ කවියේ අරුත ග්‍රහණය කරගන්න. එහෙම කොහේ හරි තියෙන්න ඕන නේද? එහෙම නැත්තම් යන්නේ නමන්නේ නැති වෙනවා. ඒ අතුර අපි දෙන්න ඕනේ පාඨකයට. දැන් මේකේ තව කවියක් තියෙනවා අපිට මේ කාලය මේ මදි නිසා මම මේ ඔබගෙන් මේ අහන්නේ මේකේ තියෙනවා එක පාඩයක් උපුටා දක්වලා තියෙනවා කොණ්ඩ කටුවකින් සීගිරි කැටපත් පවුරේ සටහනක් තැබියයි දෑවුරුදු සිර දඬුවම නියමු තරුණියට ජනාධිපති සමාව හිමි වේ කියලා පාඩයක් දාලා කාව්‍ය නිර්මාණයක් මේකේ ලියලා තියෙනවා ඒකේ මාතෘකාව උදයා මම නුඹට නොලියමි මේකයි කාව්‍ය රචනය හිස පැලැන්දි කලු කෙසඟ කොණ්ඩ කටුවක අගට හදවතේ සන්තකය යමුනා පෞරුපද නම් පිරූ විසල් නුවරක මහරු කැටපතක් දෙදරවි සැනිනා ජීවිතේ මහා ගැඹුර අද්දරට ගොස් බැලූ විමසා නුඹට කවි නොලියෙමි උදයා මැරුණු නටබුන් පිරුණු ඉතිහාස නගරයක අනවසර අත්තකුරු නිදන්ගත කළ පවට වන්දියක් අවැසීමේ පවසා දැදුරු කැටපතට නුඹතියා ඇන ගැසූ නීතිෙහි නොමවීද සරණ ජීවිතය කියන්නේ ඇතැම් නතබුන් අතර එක්තරා තහනමක උදයා හදවතට ඇන ගැසන බොහෝ කවිකම් දුතිමි නුඹට කියවිය නොහෙන දුරිනා සුවහසක් කවි පබැඳි එගිර පාමුල හිඳිමි කිසිවක්ම නොලී යෙමි උදයා මෙවන් පොළොවක ඉපිද තවම සිරගත අපට ඉතින් මොන කවි කමද උදයා ඒක කවිරචනේ දැන් මේකෙදි මම මේ අපිට කාලේ නෑ තව විනාඩි 3-4ක් තියෙන්නේ ඔබ කියන්නේ මේ පත්‍රේ පළවෙච්ච පුවත ඔව් දැන් මේ පුවත අහලා ගන්දරින් මේක දකින්න ඇතිනේ නමුත් මේ ඒක දැකලා ඒ වෙලාවේ අමතක කළා දැම්මා දැන් ඔබට හිතුණා මේකෙන් කවියක් ලියන්න ඒ මොකක්ද ඒ සිද්ධියේ ඒක මේ මේ පහුගිය කාලේ ගොඩක් ජනප්‍රිය වෙච්ච මේ ප්‍රසිද්ධ වෙච්ච මේ මාධ්‍ය වලින් එහෙම ගොඩක් කතා බහට ලක්වෙච්ච සිදුවීමක් ඔය සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් මේ ඇඳපු තරුණියක් සිරගත කිරීම ගැන. ඉතින් මේ ඇත්තරම ඒක සහ මගේ අනිත් නිර්මාණ ඇතුළත් ගොඩක් වෙලාවට මට කතා කරන්න ඕන දේ තමයි දැන් මේ අපි ගත කරමින් ඉන්න ක්‍රමය එච්චරම හොඳයි කියලා අපිට පිළිගන්න බැහැනේ මේකේ ගොඩක් නිවැරදි විය යුතු තැන් තියෙනවා. මම කියන්නේ දැන් ඔය වගේ ප්‍රශ්නයකදී වුණත් මේ ඇත්තටම ඒ කොණ්ඩ කටුවකින් ඒ කුරුටු ගාපු තරුණියට ගොඩාක් වැරදි කිව්වා ගොඩක් අය. හැබැයි මට හිතෙන දේ තමයි ඇයි එයා ඒ වගේ තැනකට ගියේ? ඒ වගේ දෙයක් කරන්න එයා පෙළඹුණේ ඇයි? මේ මේවා එකින් එක ගත්තොත් එහෙම මං හිතන්නේ අපිට මේ අපි මතු පිටින් පේනවට වැඩිය ලොකු ප්‍රශ්න ගොඩක් උඩ අපි ඉන්නේ. ඉතින් මට කියන්න ඕන ඕනේ සමහර විට මේ මගේ පරම්පරාවේ අයට පවා මේ මේ තියෙන ක්‍රමය වෙනස් කරන්න එහෙම මේ ලොකු දෙයක් කවියෙන් කරන්න බැරි වෙයි. හැබැයි අපිට පුළුවන් මේ සිද්ධ වෙන දේවල් ටික සටහන් කරලා තියන්න. වෙනස් කරන කෙනෙක්ට උනත් ඒ සටහන් ටික කවදා හරි උදව් වෙයි. මම හිතන්නේ මට මේ කවිය ලියන්න සහ මේ අනිත් ගොඩක් කවි ලිවීම ඇතුලේ මගේ අරමුණ උනේ මට කියන්න තියෙන මගේ ප්‍රකාශනය තව කෙනෙක්ට මට දැනෙන දේ කියන්න ඕන වීම වගේම මෙන්න මේ සටහන් කරලා තිබීම. අපි මේ ගෙවන්නේ එච්චරම හොඳ කාලයක් නෙමෙයි කියන කාරණය ලියලා තියන එක තමයි මට ඕනුනේ. ඒ කියන්නේ මේ කවියකට චින්තනයකුත් අවශ්‍යයි නේද? අනිවාර්යයෙන්ම. නිකන් මේ මේ ඔළුව හිස් තියාගෙන මේ කවි ලියන්න පුළුවන්. නමුත් ඒ කවි නෙමෙයිනේ. දැන් අර සිද්ධියම උගදෙනෙක් ඒක දිහා බලන්නේ නැති. නමුත් ඒගොල්ලෝ බලනකොට නොදැක්ක දෙයක් ඔබ බලනකොට දැක්කා. කාටවත් නොපෙරිච්ච දෙයක් ඔබ දැකලා තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ නේද? අද පෙරවදන වැඩසටහනින් අපි ඔබට හඳුන්වා දුන්නේ සෞම්‍ය සඳරුවන් ලියනගේ තරුණ කිවිඳුන්ගේ නුඹ නොයේ නම් කියන්න කියන කාව්‍ය සංග්‍රහය. අපි ප්‍රාර්ථනා කරනවා තව තවත් වටිනා කාව්‍ය නිර්මාණ ඔබ අතින් බිහි වේවා. එයින් අපේ සාහිත්‍ය වඩාත් පෝෂණය වේවා කියලා. ඒ වගේම පෙරවදනට පැමිණීම ගැනත් අපේ කෘතඥතා පාල කරනවා සෞඛ්‍ය. ස්තුතියි. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහ. පටිගත කළේ දමයන්ති කොළඹගේ. පෙරවදන මාරිෂ්ඨලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක්.